ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර පබසර ජීවිතයක් නැතිනම් ආලෝකයෙන් පිරුණු සතුට පිරුණු සැහැල්ලු ජීවිතයක් සංගීතය අපේ ජීවිතවලට චමත්කාරය යොමු කරනවා ඇති කරනවා රස ජනනය කරනවා ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ කරන්නේ ජීවමාන මිනිසෙයෙකු හැරුණු විට සැබවින්ම විශිෂ්ට කලාකෘතියක් ලෙස සැලකිය හැකි වෙනත් ආශ්චර්යවත් දෙයක් නැහැ. ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් පඬිවරයා එසේ පවසන්නේ. එතුමා ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 384 322 අතර කාලයේ. එම අදහස සමග අප යොමු වනවා රෝහණ බැද්දගේ සංගීතවේදියා ගායන ශිල්පියා ගැයූ ගීතයකට මේ ගීතය විශේෂයෙන් අද ඉරිදා සංග්‍රහයට අප ඉදිරිපත් කරන්නේ හේතු කාරණා ඇතුව මේ කරත්ත කවියක් මේ කවි දහම්ගැට මාලාව වාගේ ජීවිතය තේරුම් ගන්න සසර පිළිබඳව බොහෝ කරුණු ඉගෙන ගන්න යොමු කරනවා නැනපාදනවා දැනුම දෙනවා. පොතක් කියවන්නට ලැබුණා සරච්චන්ද්‍ර කුමාරසිංහ කියන ලේඛකයාගේ. කරත්තය හා ජනදිවිය. කරත්තය පිළිබඳ ජනශ්‍රුති පරිේශනයක් ඒ පොත. ගැමිදිවියේ අනේක විද ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන්නේ කරත්තය මගින්. මිනිසාම ඒ ඒ අවශ්‍යතාවන්ට අනුව භාවිත කරන ලද කරත්ත වර්ග කිහිපයක් තියෙනවා. බහුල ලෙස බරගෙන යෑමට බර කරත්තය යොදාගත්තා. බර භාගය සැහැල්ලු කටයුතු උදෙසා බක්කි කරත්තය, රේස් කරත්තය මෙන්ම ගමන් කරත්තයද ඒ ඒ අවශ්‍යතා අනුව යොදාගත්තා. එනිසාම සාම්ප්‍රදායික ජනදිවිය හා කරත්තය අතර උපසංස්කෘතික ලක්ෂණ රැසක්ම හඳුනගන්න පුළුවන්. ඒ පොත කියවද්දී මට මතක් වුණේ ගුවන් විදුලියේ අප ඉස්සර ඇසූ ගීත. ඒ එක් ගීතයක් තමයි රෝහණ බැද්දගේ කලාකරුවා ගැයුවේ. එය මුලින්ම ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්න කැමතියි. තදව්වට කුලි කඳට දුටු ආනන්දු ගායන ශිල්පියා සංගීතඥයා යුග ගණනක ජනප්‍රියත්වය ඉසිලු බටහිර පන්නයේ ගීත ගැයූ ගායකයෙක්. ඔහුගේ ගායන දිව්‍ය සරු කරන්නට කරුණාරත්න අබේසේකර සරත් ආනන්ද විමලවීර වැනි රචකයින් ගීත රචනා ඉදිරිපත් කර තිබෙනවා. ඊටමත් ලස්සනට ඇඳුම් වලින් සැරසුණු ඔහු වේදිකාවේ ප්‍රසංග වේදිකාව ආලෝකවත් කළ හැටි මට මතකයි. ඔහු විසින්ද ගීතයක් ගයා තිබුණා බර්බාගය පිළිබඳව. අපි රස විඳිමු ඒ සීටි ප්‍රනාන්දු ගැයූ මේ ගීතය. තන්දලේ දෙන්නා දෙපලේ දක්නවා සතු කලේ ගන්නේ රාලද ගෝනි පඩම් बाग़ मा උදයසිරි පතිරණ මේ රචකයා ගීත 3-4ක් ආචාර්ය අමරදේවයන්ට ලියා තිබුණා. අමරදේවයන් ඒ ගීතවල ඇති ගැමිකම, ගම්බද සිරියාව, ගැමි සංස්කෘතියට සම්බන්ධ ජනශ්‍රුතිය, ගැමි අත්දැකීම් මනමින් ගීතයට නංවා තිබුණා තනු යොදමින් ගායනා කරමින්. උදේසිරි පතිරණ බොහෝ වෙලාවට ගීත ලියලා තිබෙන්නේ සමුදුරු ගොස් විරිත ඇසුරෙන් පාදයකට මාත්‍රා 18 බැගින් එන මේ අපට හුරු පුරුදු කවිතාලේ අමරදේවයන් ගීතයක් ගායලා තිබුණා ජීවිතය සසර භව ගමන කර්මය කර්ම ශක්තිය පව්පින් පිළිබඳව ඒ ගීතයත් එකතු කරන්නට කැමති අර කරත්තය පිළිබඳ කතාවටම අද ඉරිදා සංග්‍රහයේ තුන්වැනි ගීතය වශයෙන්. Thank you. වර්ග පොති දැන ගැල පිට පටවා කරුමයේ කළු ගොනු පෙරටුවේ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපසමුවගින් පිට වෙනවා සීපද මගින් පිට වෙනවා අප යන මේ මඟ කලුගල් මත යුතුයි පයරත් වීලා බුබුලු නැගෙන සංග දැතින් කඳුලලි පිට වෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපදමුවගින් පිට වෙනවා සිපදම් මගින් සිට වෙනවා කිරිගල් පොත්තේ කන්ද නගින විට ගම සිටිනා ඔබ හදේ ඇඳෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපද මුවගින් පිට වෙනවා සීපද මගින් පිට වෙනවා සෑම මානව වාර්ගිකයෙකුම දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ආකාරයක කලාකෘතියකට ප්‍රිය කරන්නේ කලාවක ආభాසයෙන් තොරව ජීවත් විය නොහැකි නිසා බව ග්‍රීක නාට්‍යකරුවෙකු වන යුරිපිඩිස් මේ කලාකරුවා පවසා තිබෙනවා යුරිපිඩිස් ජීවත් වුනේ ක්‍රිස්තු පූර්ව 484 සහ 407 වෙනි කාල වකවානුව තුලයි යුරිපිඩිස් ග්‍රීක නාට්‍ය කලාවේ කෙළ පැමිණි පුද්ගලෙක්. එනිසා ඔහුගේ අදහස වටිනවා. අපි සුබාදහම දිහා බලලා ගස්කොලන් සත්තු දිහා බලලා විවිධායගේ නිර්මාණ දිහා බලලා ඒවා ප්‍රිය කරනවා. සමහර වෙලාවට අපට දැනෙන්නේ නැහැ එහි ඇති කලාත්මක රසය පිළිබඳව. ඉන්දියානුවන් දෙවියන්ට කතා කරන්නේ භක්තිය සඳහා, භජනය සඳහා, දෙවියන් සේවනය කිරීමයි ඔවුන්ගේ අරමුණ වන්නේ. ඔවුන්ගේ හිතේ දුක, ශෝකය, බිය ඔවුන් දෙවියන්ට ගායනා කරලා කියනවා. ඒ බඳු භජන් ගීතයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට කැමති මේ ගීතය ගයන්නේ ලතා මංගেশකාර් නම් වූ අද්විතීය ගායන ශිල්පිනියයි ලබාදහමේ සියලුම නීති රීතිවලට අනුකූල වුවහොත් ඔබට කලාකාමියෙකු මිස කලාකරුවෙකු විය නොහැකි. ඔබ සබාධාමේ සියලුම නීති රීතිවලට අනුකූල වුවහොත් ඔබට කලාකාමියෙකු මිස කලාකරුවෙකු විය නොහැකි. චීනයේ හිටියා ලාඕත්සේ නම් වූ දාර්ශනිකයෙක්. ක්‍රිස්තු පූර්ව 604ත් 531 කාල වකවානු අතරත් මෙතුමා ජීවත් වුණේ. ලාවුත්සේගේ ආගමික දාර්ශනික චින්තාවන් චීන සමාජයට බලපාලා තිබෙනවා. කොන්ෆියුෂියස් වැනි කෙනෙකුගේ දාර්ශනික චින්තාවන්ද චීනයට බලපෑවා. පසුව ජපානයටත් කොන්ෆියුෂියස් ලාවුත්සේගේ ධර්මයන් ගියා. ඒ අනුව ජීවිත සකස් කර ගැනීමේදී මේ කරුණු සමග හිතන්න පුරුදු වුණා. ඉතින් මට මතකයි අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ පෙම්බර මදු චිත්‍රපටය නැරඹූ ආකාරය කරුණාරත්න අබේසේකර රචකයා විසින් ලියන ලද ශෘංගාරාත්මක ගීතයක් එම චිත්‍රපටයට ඇතුළත් වී තිබුණා ඉස්කෝලේ යන ළමයි හැටියට අපට එතරම් වැටහුනේත් නෑ මේ වචනවල තේරුම. එය රචනා කරේ කරුණාරත්න අබේසේකරයන් PLS සෝමපාල සංගීතවේදියාගේ නිර්මාණයක් කියලා තමයි අපි දැනන් උන්නේ. ඒ ගීතයට රංගපෑවේ චිත්‍රපටයේ විජය කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා මේ නලු නිලියන් යුවලයි වික්ටර් රත්නායකයන් එම ගීතය ඒ තාරුණ්‍යයේ හඬින් ගැයූ හැටි අපට සිහිපත් වනවා. එම ගීතය ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ ඔබේ මනදොල සපුරාලනු වස්. Mm-hmm. කලක් තුලේ නොපෙනී ඇසත් හොරෙන් හැංගිලා මගේ දුකක් නොදැනී අරන් දෙමි ඔබ කැඳා ඇසිල්ලකින් පැමිණි සුරූපි දේහ විලාසේ මෙවේ මෙවේ නයනේ මధు මගේ පෙම්බර මధు මගේ වදාල දෝත පුරාලා පරවි කුමාරියසේ සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ පවන් කලා ඔබ සනසම් ලදල්ලකින් සුවසේ සුරූපි දේහ විලාස මඩු මගේ මදිරා පෙරුම් පිරුලෙතිනේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි